සංජීවනී ධර්මසේන මහත්මිය අවසරයි ස්වාමීන් වහන්ස මට ප්‍රශ්න දෙකක් තියෙනවා කරුණාවෙන් පහදලා දෙන ලෙස ඉල්ලා සිටිනවා එකක් තමයි දැන් අපි සිහියෙන් ඉන්න වෙලාවට මේ සිත ගැන සිහියෙන් ඉන්න වෙලාවට කොහොමුණත් අර මේ මේ මොන හරි නරක සිතුවිල්ලක් කාමය හෝ මෝහය හෝ සිතුවිල්ලක් එන එක වළක්වන්න බෑනේ. ආවට පස්සේ තමයි අපි අඳුනගන්නේ. හැබැයි මට තියෙන ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ ඒ එන සිතුවිල්ල අපි බැහැර කරන ඒවලෙම. බැහැර කරන එක ආදීනව දැකලා එක්කෝ ඒ වගේ බැහැර කරාම මට තියෙන ප්‍රශ්නේ ඒ බැහැර වෙන වෙන වෙලාව මොහොත වෙනකොට අපිට ජවන් සිත් ඇති වෙලාද විපාකයක් මිනිස ඒ කර්මය සකස් වෙලාද එහෙම නැත්නම් අපි ඒක ඒ විපාකයක් ආදීනමක් ලබන්නේ නැතිව අපි එකපාරට ඒක අයින් කරන්නේ කොහොමද මට හිතෙන විදිහට ස්වාමීන් වහන්සේ මේ තේරුම් කරපු විදිහට ලොකු කාරණා රාශියක් වෙලා හිතා ගන්න බැරි වේගකින් මේවා වෙනවා කියලා මට තේරෙනවා හැබැයි අපි ගෘහ ජීවිතය ගත කරනකොට ආදීනම විපාකයක් මත විපාකයක් ඇති නොවෙන්න ඒ සිහියෙන් ඉන්න වෙලාවට එන සිතුවිල්ල බැහැර කරන්නේ කොහොමද කියන එක පළවෙනි ප්‍රශ්නේ. එතකොට මේ කාරණේ ගත්තහම අපට යම් අකුසල් සිතක් මතුවෙනකොට ඒ අකුසල් සිත එකපාරටම අපි ආදීනව දැකලා දුරු කරගන්න උත්සාහ කරනවා. එතකොට ඒ වෙනකොට අකුසල් සිත යම් ප්‍රමාණයකින් අපේ මනසේ සක්‍රිය වෙලා. එතකොට ඒ සක්‍රිය වෙනකොට ඒකට අදාළ ජවන් සිත් පරම්පරාවකුත් ඇති වෙනවා. එතකොට මේ අකුසල් සිත සැබවින්ම සචේතනිකව ඇති වුණා නම් ඒ ජවන් සිත්වල යම් විපාකයක් තියෙනවා. හැබැයි අපි අකුසල් සිතින් යුක්තව කායිකව වාචසිකව ක්‍රියාත්මක වුණේ නැති නිසා ඒකෙන් අර බාහිර ලෝකයට අනර්ථයක් වීම අපි වළක්වගෙන තියෙනවා. බාහිර ලෝකයට අනර්ථය වැළැක්වුවට මානසික වශයෙන් යම් හානියක් ඒකෙන් සිද්ධ වෙනවා. එතකොට ඒ හානිය අපට දෙවිධයකින් විපාක දෙන්න පුළුවන්. එකක් තමයි වරක් ඇති වෙන අකුසල් සිත අපිට නැවත නැවත ඒ බඳු අකුසල් සිත් ජනිත කරන්න යම් ප්‍රමාණයකින් මනසේ පසුබිමක් ඉඩක් විවෘත කරනවා. එක්වරක් රාගසිතක් ඇති වුනොත් යලිත් රාගසිතක් ඇති වෙන්න පසුබිමක් හදනවා. එක්වරක් ද්වේෂසිතක් ඇති වුනොත් නැවත ද්වේෂසිතක් අවදි වෙන්න මනසේ දුර්වල පසුබිමක් හදනවා. ඒක තමයි එක එක විපාකයක්. අනිත් එක තමයි ඒ ඇතිවෙච්ච ජවන් සිත්වල විපාකය දෙවිධයකට සසරේ ලැබෙන්නට පුළුවන් කුසල් හෝ අකුසල් වල විපාක ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක හැටියට ප්‍රතිසන්දි විපාක කියන්නේ උත්පත්තිය සඳහා බලපාන ප්‍රවෘත්ති විපාක කියන්නේ ඉපදුනාට පස්සේ බාහිරින් විපාක ඇති කරනවා එතකොට දැන් අපි මේ ඒ අකුසල් සිත ඇති වෙලා ලෝකෙට හානියක් නොකළ නිසා ඒකෙන් බරපතල ප්‍රවෘත්ති විපාකයක් ඇති කරන්න තියෙන ඉඩකඩ අඩුයි. අපි හිතමු මම ද්වේෂය ඇති වෙලා ඒ ද්වේෂ සහගත සිතින් සතාව මැරුවා එතකොට ලෝකෙටත් හානි වෙලා. එතකොට ඒ අකුසල කර්මයෙන් මම දුගතිය උපදින්නත් පුළුවන්. උපදින උපදින බොහෝ ආත්මවල මගේ ජීවිතයට අන්තරාය වෙන්නත් පුළුවන්. මොකද අර සතාගේ ජීවිතය හානි කරපු නිසා බාහිර වශයෙන් මගේ ජීවිතය හානි වෙන්නට කරුණු පැමිණෙනවා. හැබැයි දැන් මගේ හිතේ ද්වේෂය මතු වුණාට මම සතා මරුවේ නැතිනම් අර භෞතික වශයෙන් ක්‍රියාවලිය මම වළක්වගත්. ඒතකොට ලෝකෙට හානියක් කරලා නැහැ. එතකොට ඒ කර්මය විසින් මට ජීවිතාන්තරායක් කරන්න සමත් වෙන්නේ නැහැ. සතා ගැන ද්වේෂයක් ඇති වුණා. ඒකෙන් හිත කිලිටි වුණා. යලි යලි හිතේ ද්වේෂසිත ඇති කරන්න ඒක හේතුවක් වෙනවා. ඒ වගේ මැරෙන මොහොතේ එය සිහිපත් වුණොත් දුගතිගාමී වෙන්න හේතු නමුත් අකල් මරණ ගැන දෙන්නට ඒක හේතු වෙන්නේ අර ප්‍රවෘත්ති විපාකයේ හැටියට බලවත් විපාකයක් ඇති කරන්නට සමත් වෙන්න. ඉතින් දුගතියේ ඉපදීම හේතු කොටගෙන යම් පීඩාවක් විඳින්නට අවස්ථා සැලසෙන්නට පුළුවන් ප්‍රවෘත්ති විපාක හැටියට. නමුත් අර බාහිරින් එයටම ආවේනික විපාකයක් ඇති කරන්න සමත් වෙන්නේ අපි ඒක වළක්වා ගන්තු නිසා. එතකොට මරණාසන්න අවස්ථාවේදීත් අපිට ඒක මතුවෙන්නේ ඒක වඩා බලවත් වුණොත් උපාදාන වුණොත් තමයි. එතකොට දැන් අපි බය වෙලා හරියන්නේ නැහැ. එහෙමනම් දැන් මේක ඇති වෙලා අපි මේක දුරු කරගත්තා වුණාට ඇති වෙච්ච ටිකේ අපට විපාකයක් තියෙනවනේ කියලා බය වෙලා හරියන්නේ නැහැ. මොකද එහෙම බය වෙලා කරන්න දෙයක් නැහැ. ඒකට දැනට අපිට කරන්න පුළුවන් ඇති වුණාට පස්සේ නම් මේක දුරු කරගන්න වෙන ඉතින් මොකද්ද කරන්නේ? අනන්ත සසරේ අපි කොච්චර එහෙම කරගෙන නැද්ද? පුළුවන් ප්‍රමාණයෙන් තමයි අපිට මේවට ක්‍රියාත්මක වෙන්න වෙන්නේ. ඊට පස්සේ අපි දෙවනි පියවර ආරම්භ කරන්න ඕන. දැන් අපි මේ ක්‍රියාත්මක වෙන්නේ උපන් අකුසල් දුරු කිරීම සඳහා. එතකොට සම්‍යක්ප්‍රධාන වීරිය තව කාරණයක් කියන නූපන් අකුසල් නූපදවා සිටේ. එතකොට දැන් උපන් අකුසලයේ දුරු කරගන්න උපන් ක්ලේශය දුරු කරගන්න විතරයි දැනට අපට පුළුවන්. මේක ඉපදුනාට පස්සේ තමයි සති සම්පජඤ්ඤය උපදින්නේ. ඊට පස්සේ අපි විදර්ශනා මූලිකව සොයා බලන්න ඕන විමසා බලන්න ඕන ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන මේ මානසික தත්ත්වය මගේ මනසේ ජනිත උනේ කොහොමද මේකට මූලය මොකද්ද? හේතුව මොකද්ද? ප්‍රත්‍ය මොකද්ද? බාහිරින් මොන විදිහේ කරුණු සැකසෙනකොටද මගේ මනසේ මේ අරුබුදේ මතුනේ. ඒ බාහිරින් මතුවෙන කාරණේ ගැන මගේ මනසෙන් කොහොම ප්‍රතිචාර දක්වනකොටද මේ අරුබුදේ මතුනේ. එතකොට මම එහෙම ප්‍රතිචාර දැක්ුවේ ඇයි? ඒවලේ මට එහෙම ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න බැරිද? එහෙම නැතුව ඉන්න නම් මම මොකද්ද කරන්න ඕන? මෙහෙම දිගින් දිගට ගැඹුරට ගැඹුරට ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. අන්න එහෙම කාලයක් ප්‍රත්‍යවේක්ෂා කරනකොට අපිට දැනෙන්න ගන්නවා මේ සාධක ගොනු වෙන විදිහ. ඒ කියන්නේ සිත වැඩ කරන රටාව. මෙන්න මෙහෙම තමයි සිත වැඩ කරන්නේ. එතකොට දැන් දැනට අපට පුළුවන් වෙන්නේ ඒ අකුසල් සිත ඇති වුණාට පස්සේ දුරු කරගන්න විතරයි මේ කියන ප්‍රත්‍යවේක්ෂණය කරනකොට අපිට වැටහෙන්න ගන්නවා අපේ සිත මේ විදිහෙන් හිතුවොත් නම් මේ පැත්තටයි වැටෙන්නේ මෙහෙම හිතන්න ගියොත් නම් මේ පැත්තටයි වැටෙන්නේ කියලා අර පසුබිම සැකසෙනකොටම අපිට දැනෙන්න ගන්නවා අන්න එහෙම දැනෙනකොට අපිට ඒක ඒ මුල් අවස්ථාවේදීම සංසිඳවා ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපිට කිවිසුමක් යන්නට එනවනම් ඒ කිවිසුම අර ඇතුලෙන් උගුර නහය ඇතුලේ පොඩි නලියන ගතියක් කසන ගතියක් ඇති වෙලා දැන් මේක මතු වෙනකොට තමයි අපිට දැනෙන්නේ. එතකොට වළක්වන්න බෑ. හැබැයි අපි ටිකක් අවදියෙන් ඉන්නකොට ඒ කිවිසුම යන්නට ඇතුළත පසුබිම හැදෙනකොටම අපට දැනෙන්න ඒ දැනෙනකොටම ඕනනම් අපිට අවධානය යොමු කළොත් ඒ தත්ත්වය සමනය කරන්නට පුළුවන්. කිවිසුමක් යන්න ආවේගයේ වායු වේගයේ මතු වුණාට පස්සේ හිර කරන්න ගියොත් එහෙම නහර පුපුරන්නත් පුළුවන්. ඒ වේග ධාරණය කියන එක වේග හිර කිරීම කියන එක බරපතල අනතුරුදායක தත්ත්වය. ඒක කෙසේවත් නොකළ යුතු தත්ත්වය. හැබැයි ඒකේ මුල් අවස්ථාව අපිට මතුවෙනකොටම පුංචි නලියන ගතියක්, කසන ගතියක් ඇති කරගෙන පසුබිම හැදෙනකොටම අපි සති සම්පජඤ්ඤයෙන් හිටියොත් අපිට පුළුවන් ඒක මනසෙන් සමනය කරන්න. එතකොට අර වායු වේගයේ උපදින් නැතිව එතනම සමනය වෙනවා. ඉතින් ඒක කරන්න නිකම් බෑ. දැන් සමහර වෙලාවට ඒ වායු වේගයේ ඇති වෙන ඒ මුල්ලින් නලියන කසන ගතිය ගැන අවධානය යොමු කරපු ගමන් ඒ අවධානය යොමු කිරීමම කිවිසම යන්න හේතුවක් ඒ මොකද මුලදී අපි ඒක සමනය කරන්න කියලා උත්සාහ කළාට අවධානය යොමු කරනකොට මේකත් එක්ක මනස බැඳිලා අර தත්ත්වය වර්ධනය. කැස්සක් එයිද කියලා හිතෙනකොටම කැස්ස එන්න ඒක තමයි මුලින්ම සිද්ධ ඊට පස්සේ අපි හඳුනා ගන්න ඕනේ ඒ එහෙම වර්ධනය වෙන්නේ කොහොමද කියලා. දැන් අකුසල මනෝභාවයන් සම්බන්ධවත් එහෙම. මට තරහ එයිද කියලා හිතනකොට තරහ මතුවෙනවා. මට දැන් මේකෙන් රාගයක් මතුවේද කියලා හිතනකොට රාගය මතුවෙන්න ගන්නවා. ඒක තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. හැබැයි නැවත නැවත අපි අධ්‍යයනය කරලා කරලා මේ සිත වැඩ කරන රටාව, චිත්ත නියාමය අපි හරියට හඳුනගන්නවා. හඳුනගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා අර මානසික தත්ත්වය ගොඩනගන්නට මනසේ හේතු ප්‍රත්‍යයන් සැකසෙනකොටම ඒක සමනය කරලා යටපත් කරන්න වෙනස් කරන්න. ඉතින් අන්නේ මට්ටම දියුණු කරන්න දියුණු කරන්න තමයි නූපන් අකුසල් නූපදවා සිටින්නට පුළුවන් මට්ටමට අපේ මනසේ සිහිය ප්‍රඥාව සහ විශේෂයෙන් ඒකාග්‍රතාවය වර්ධනය කරන්න පුළුවන් දැන් තව කලක් යනකොට අපිට දැනෙන්න ගන්නවා මේ తত্ত্বය ඇති වෙන්නේ අකුසල අරමුණ කෙරෙහි අවධානය යොමු වීම නිසා. අකුසල අරමුණ කෙරෙහි අවධානය යොමු වෙන්නේ ඇයි? කුසල අරමුණෙහිම රඳවාගෙන ඉන්නට මම සමත් නැති නිසා. කුසල අරමුණෙහිම කැමැතිතාක් රඳවාගෙන ඉන්නට පුළුවන් වීම තමයි සමාධිය. එමනම් සමාධියේ අඩු බව කුසල සමාධිය අඩු බව අර අකුසල අරමුණ කෙරෙහි අවධානය යොමු වෙන්නට හේතු වෙන අවධානය යොමු වීම එය වර්ධනය වෙන්නට හේතු මෙන්න මෙහෙම කාලයාගේ ඇවෑමෙන් තමයි ටිකෙන් ටික ටිකෙන් ටික ඊට අදාළ කරුණු හඳුනාගෙන අපිට අර දැනට පුළුවන් වෙන්නේ උපන්න කුසල් ප්‍රහාණය කරන්න ඊට පස්සේ ප්‍රත්‍යවේක්ෂාව සහ සති සම්පජඤ්ඤය ඒකාග්‍රතාවයේ දියුණු කිරීමත් එක්ක තමයි නෝපන් අකුසල් නෝපදවා සිටීම කියන තැනට අපේ මනස ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඒතෙක් යම් යම් අකුසල් සිද්ධ වෙනවා, ජවන් සිත් ඇති වෙනවා, ඒවෙන් යම් විපාකයක් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගැන කනගාටු වෙලා කරන්න දෙයක් නැහැ. පසුතැවෙන්න ගියොත් එහෙම ඒකම තව තවත් වර්ධනය වෙන එකයි වෙන්නේ. ඒ නිසා එහෙම අකුසල් සිතක් ඇති වුණාය ඒකෙන් යම් විපාකයක් තියනවාය කියලා චිත්ත පීඩාවක් ඇති කරගන්න නැතිව මේ தত্ত্বය කොහොමද ඇති වෙන්නේ මේක වෙනස් කරන්නේ කොහොමද කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා වටහා ගැනීමෙන්මයි අපිට මේ தত্ত্বය අතික්‍රමණය කරන්න පුළුවන් වෙන්නේ. ඒක පුහුණුවත් එක්ක තමයි ඒ දියුණුව ඇති වෙන්නේ.